එහෙමනම් සාවධාන වහන්න. මෙයට උපදී ධර්මයන් පිළිබඳ අද දේශනාවක් දීපත් වෙනවට බලාපොරොත්තු වෙන්නේ. එතන උපදී කියන එක ලියන්න මාප්‍රාණ ගන්න. උපදී කියන එකේ අදහස සංසාරේ නැවත නැවත ඉපදෙන්නේ යෑමට යම් කිසි කරුණු හේතු වෙනවා නම් මේ කරුණු කෙරෙහි ඇලී බැඳී උපාදාන කරගෙන කටයුතු කිරීම. සම්මත සුත්තනිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රයේ මෙලෙසින් දැක්වෙනා පාඩයක් යම් කෙනෙක් දුක්ඛං සම්භෝතේ සබ්බං උපදිපච්ඡාතේ අනේකානුපස්සන ලෝකේ යම් කිසි දුකක් තියෙනවා නම් ඒ සියලුම දුක් උපදී නිසා ඇති වෙනවා කියන එක එක් අනුපස්සනාවක් උපදීනම් තේව අශේෂ විරාග නිරෝධා නත්ති දුක්ඛ සම්භවಂತಿ සම්භවෝති අයං දුතියනුපස්සනා මේ උපදීන් සම්පූර්ණයෙන්ම නැති කළා නම් නැවත දුකක් එන්නේ නැහැ කියලා කියන එක දෙවන අනුපස්සනාවයි. ඒවං සම්මා දිට්ඨානුපස්සනෝ භික්ඛවේ භික්ඛුනෝ අපමත්තසාතාපිනෝ පනිතස්සස විහෙරතෝ එලෙසින් යම් කිසි භික්ෂුවක් අප්‍රමාදව කෙලෙස්තාවන වීරයෙන් යුතුව නොකසුඹට උත්සාහයෙන් කටයුතු කරනවා නම් දෙන්නම් පානං අඤ්ඤතරම් පරම් පාටිකංකං දෙත්තේ ධම්මේ අඤ්ඤා සතර උපාදිශේෂය අනාගාමිතා උත්තර මේ ජීවිතේදීම අනාගාම භාවයේ හෝ රහත් භාවයේ බලාපොරොත්තු වේ හැකි ඒ ඵල දෙකෙන් එකක් ලබා ගන්නට පුළුවන්. ඒ ඵල දෙක පමණක් නෙවෙයි සෝවාන් වන්නටත් පුළුවන් සකදාගාම වන්නටත් පුළුවන්. මේ අදහස්ම බුදුරජාණන් වහන්සේම සෝතේ ගාථාවක දක්වනවා. උපදී නිධානා සබ්බහන්ත දුක්ඛා ඒකේති ලෝකස්මින් අනේක රූපා යෝවේ අවිද්‍යා උපදින් කරෝති පුනක් පුනම් දුක්ඛ මුකේති මන්දෝ තස්මා පජානං උපදින්න කෛරා දුක්ඛස්ස ජාති සබ්බානුපස්සේ උපදින නිධානා බබ්බහන්ත ලෝකායේ කේති ලෝකස්මින් අනේක රූපා මේ ලෝකේ යම්තා දුක් වර්ග තේනවා නම් වේදාකාර දුක් ශේෂයල්ම උපදී නිධාන කොට උපද හේතු කොට උපදී ප්‍රභව කොට පවතිනවා. යෝ යවිද්දා උපදින් කරෝති ගුණ පුණං දුක්ඛ මුපේති මන්දෝ බාලෝ පුත්සජ්ජනාය නොදස්සය උපදී ධම්මයන් තමාගේ සිත තුළ ඇති කර ගන්නවා ඒ තුළින් නැවත නැවත සසර දුකම අනුභව කරනවා. තස්මා එම නිසා පජානං උපදින්න කෛරා දුක්ඛස ජාති ප්‍රභානුපස්සේ මේ දුක ඇතිවීමට ප්‍රභවය වන්නේ ජාතිය ජාතියේ ප්‍රභවය කොට දුක ඇති වෙනවා ඒ වගේම උපදීන්ගේ යථා තත්ත්වය මනින් අවබෝධ කරගෙන උපදීන් කෙරෙහි උපදී ඇති කර නොගත යුතුයි කියන එකයි අදහස මේ සුත්ත නිපාතයේ දැක්වෙන ගාථා මේ ද්වේතානුපස්සනා සූත්‍රයේ දැක්වෙන කොටසක් අපි ප්‍රකාශ කළේ ඒකම පාරායන වර්ගයේ ශාස්ත්‍රයක හොඳට දැක්කේ. ඒකට උපදි වර්ග ප්‍රධාන වශයෙන් පොත්වල දැක්වෙන පරිදි හතරක් තිබෙනවා. කාම උපදී, ක්ලේශ උපදී, අபிසංඛාර උපදී, කන්ද උපදී කියලා. කාම උපදී කියන්නේ කාම වස්තුන් ඇසට රූපයක් පෙනිලා ඒ රූපය දැකලා ඒ තුළින් ආස්වාදයක් විඳීමට තියෙන කැමැත්ත කන ශබ්දාසලා ඒ තුලින් ලැබෙන ආස්වාදයේ විඳින්න තිබෙන කැමැත්ත නාසයට ගඳ සුවඳ දිවට රස කායට වේදේ ස්පර්ශ හමුවාට පසු ඒ අරමුණු තුලින් ලැබෙන ආස්වාදයේ විඳීමට තිබෙන කැමැත්ත තමයි කාම උපදී කියන වචنين හඳුන්වනු ලබන්නේ. ක්ලේශෝපදී කියන්නේ විවිධාකාර සිත තුළ පහළ වන ක්ලේශ ධර්මයන්. ලෝභ දෝෂ මාන දිච්චි ඉස්සා මච්චරිය ආදී විවිධ ක්ලේශ ධර්ම තිබෙනවා. මේ ක්ලේශ ධර්මයන් තමයි ක්ලේශ උපදි කියලා එහි දැක්වෙන්නේ. අபிසංකාර උපදි කියන්නේ රැස් කරුන් ලබන දේවල්. මෙහිදී විශේෂයෙන්ම ගණන් ගනු ලබන්නේ පුනර්භවය ගෙන දීමට හේතු පාදක වන කුසල කුසල කම්ම සංස්කාර රැස් කිරීම අபிසංකාර උපදී වශයෙන්. එතකොට කන්ද උපදී කියන්නේ පංචස්කන්ධ ධර්මයන්මයි මේ පංචස්කන්ධ ධර්මයන් කෙරේ උපාදාන සහිත චන්දරාගයෙන් බැලී අලයුතු කන්නේ කටයුතු කරනකොට සංකස්පන්ද ධර්මයන් උපත් ධර්මයන් බවට පත් වෙනවා මේ කොටස් හතරම සූර්ය නිर्देशයේ වෙනස් ආකාරයකින් කොටස් 10ක් වශයෙන් දක්වා තිබෙනවා ඒක එතරම් වැදගත් නොවනත් ඒ කරුණු දැනගෙන සිටීම ප්‍රයෝජනවත් එක් අර කලින් කියපු කරුණු හතරේ කන්ද උපදී පංචස්කන්ධ ධම්ම උපදි වශයෙන් දක්වපු එක සූර නිर्देशයේ කොටස් තුනකින් දක්වනවා. ධාතු උපදී, ආයතන උපදී, විඥාන උපදී කියලා. එකම දේ තමයි මේ තුන් ආකාරයකින් දක්වලා තියෙන්නේ. ක්ලේශ උපදී කියන එක ඒ නමින්ම ක්ලේශ උපදී නමින්ම එහි දැක්වෙනවා. අபிසංකාර උපදී කියන එක දක්වත් දෙන්නේ කර්ම උපදී නම. තවත් උපදී වර්ග පහක් එහි දැක්වෙන චූල නිද්දේශ පාළි සංහා උපදී දික්ඛේ උපදී පටිඝ උපදී දුස්චරිත උපදී සහ ආහාර උපදී කියලා. මෙතන ආහාර කියන්නේ කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන කොටස් හතර තියෙනවා. එතකොට මේ උපදිවර්ග 10 අර කලින් කියපු උපදේශා තමයි යන්තාවක් ලෝකේ දුක් වෙනවා නම් දුක් ඇති වෙනවා ඇති වෙන්නේ කියන කරුණ අවබෝධ කරගත යුතුයි. උපදී නිධානා පබ්බවන්ති දුක්ඛා ඒකේති ලෝකස්මින් අනේක රූපා මේ ලෝකේ දීදාකාර දුක් කියනවා නම් ඒ සෑම දුකක්ම ඇතිවන්නේ මේ උපදී නිසා. මේක එකම ප්‍රශ්නාවක්. ඒ කියන්නේ යම්කිසි දුක්ඛ සම්භෝධේ සම්බන්තං උපලිපච්ඡාදී මේකම ප්‍රශ්නාවලිය ලැබුණා දක්වපරිදි මේක එකම ප්‍රශ්නාවක්. එතකොට මේ දුක සහ දුක්ඛ සමුදය කියන සත්‍ය දෙක තමයි බුදුහාමුදුරු පෙන්වන්න උත්සාහ කරන්නේ. දුකක් කියනකොට තේරුම් ගන්නට ඕනේ ඒක අනුපස්නා වැඩෙන ආකාරයෙන් අවබෝධ කර ගන්නට ඕනේ. සම්මා සංසාරේ පුරා කොයි තරම්නම් දුක් දුක් විඳලා තියෙනවද? ඒකේදී ලෝකස්මින් අනේක රූපා වේදාකාර දුක් ලෝකේ පවතිනවා. මනුස්ස ලෝක දුක්, තිරිසන් ලෝක දුක්, പ്രേත ලෝක දුක්, නිරය දුක් ආදී ඒ ලෝකවල තිබෙන දුක් තිබෙනවා. ජාති දුක්, ජරා දුක්, මරණ දුක්, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස දුක්, අප්‍රිය සංප්‍රයෝග දුක්, ප්‍රිය විප්‍රයෝග දුක්, කැමති දෑනවලදී මේ දුක්, පංචස්කන්ධ පවත්වාගෙන යන්නේ දුක් තිබෙනවා. මේ පංචස්කන්ධ විපරිණාමයටපත් වීමේ දුක් තිබෙනවා. පංචස්කන්ධ ධර්මයන් අනිත්‍යයට යන නිසා පංචස්කන්ධ ධර්මයන් පවස්සාගෙන යාමට අවශ්‍ය ප්‍රත්‍ය ධර්මයන් සම්පාදනය කර ගැනීමේ දුක් තිබෙනවා. ඥාති වේෂණ, භෝග වේෂණ, දීප්ති වේෂණ, සීල වේෂණ ආදී වේෂණ වලින් දුක් වේදා ලැබෙනවා. මනුෂ්‍ය අමනුෂ්‍ය වදුරු මෙචමඳුරු වදුරු සීත උෂ්ණ ආදීෙන් දුක් ලැබෙනවා. ඊට පීඩාවන්ගේ විපර්යාසයන් නිසා දුක් පීඩාවෙන් නිඳ වෙනවා. තමන්ගේම වැරදි පැවතුම් නිසා දුක් ලැබෙනවා අනුන්ගේ උපක්‍රමයන් නිසා දුක් විඳින්නට සිදු වෙනවා විවිධාකාර රෝග පීඩා හැඳීම තුළින් දුක් විඳින්නට සිදු වෙනවා මේ ආකාරයෙන් නොයෙක් ආකාර දුක් තිබෙනවා ප්‍රධාන වශයෙන් තියෙනවා සංකත දුක් තියෙනවා විපරිණාම දුක් තියෙනවා මේ පංචස්කන්ධ ධර්මයන් නැවත නැවත ඇති කර ගැනීමේ සංකත දුක ඒ තම ඇලුම් කරන පංචස්කන්ධ ධර්මයන් නැති වී යාමේ විපරිණාම දුකක් තියෙනවා මේ ආකාර වේදාකාර දුක් ලෝකේ පවතිනවා මේ දුක් ගැන තමාට මන අවබෝධයක් ඇති වෙන්නට ඕනේ සංසාරයේ අතීත සංසාරයේ කොයිතරම්නම් කාල පරිච්ඡේදයක් පුරා අපි මේ දුක් විඳවිලා එනවද විඳවිලා ආවද කියලා එහිදී අතීතයේ විඳගත් දුක් ගැන සිහිපත් කරනකොට තමන් කොයිතරම්නම් වාර ගණන් പ്രേත ලෝකවල ඉපදිලා තියෙනවද කියලා බලන්නට ඕනේ ඒ බලනකොට සමහරට තේරෙනවා නම් පොළේ වැලිකට ගානකටත් වැඩි ප්‍රමාණයක් තමා ප්‍රේතයන් වෙලා පමණක්ම ඉපදෙලා අනන්ත දුක් විඳලා තිබෙනවානේ කියලා. ඒක හොඳයි. ඒ වගේම තිරිසන් ලෝක සත්‍ය වශයෙන් තිරිසන් ලෝකයේ සත්‍යම් වශයෙන් නූපදින සත්‍යයක් නෑ. හරකුන් වෙලා බල්ලන් වෙලා ඌරන් වෙලා කුටියන් වෙලා ඔය ආදී විවිධ සත්‍ය වෙලා ඉපදිච්ච වාර ගන්න නැතකයි කියන්නට බෑ. අපායේ ඉපදී දුක් විඳපු කාල පරිච්ඡේදය සීමා කරන්නට බෑ. මනුෂ්‍යයන් වශයෙන් ඉපදී දුක් විඳපු දුක් ප්‍රමාණයක් සීමා කරන්නට බෑ. මේ අතේ සංසාරයේ විඳලා දුක්, ඒ වගේම අනාගතයේ ඉදින්නට සිදුවෙන දුක් ගැන අවබෝධයක් ඇති කර ගන්නට ඕන ජාති දුක ගැන. ජරා දුක මේ ධාතියටපත් වුණාට පස්සේ ජරාවටපත් වෙනවා ජරාවටපත් වුණාට පස්සෙ විඩාකාර දුක් පීඩා අනන්ත අප්‍රමාණ අපි විඳ අනාගතයේදී ජරා දුක් විඳින්නට සිදු වෙනවා කියන කරුණත් තේරුම් ගන්නට මරණ දුක් සමාගයේ විසින් සමාගයේ මරණයට තමා මරණයට පත්වන විට විඳින්නට සිදු විඩාකාර දුක් වලට අමතර තමාගේ හිත මිත්‍රාදීන් ඥාති මිත්‍රාදීන් නැති ගියාට පස්සෙ බිඳින ලද දුක් තේරුම් ගත යුතුයි. අනන්ත අප්‍රමාණ රෝග තියෙනවා. ශේෂිත පාදාන්තය දක්වා රෝග හැදෙන රෝග කෙලවරක් නැහැ. කොයිතරම්නම් දුක් රෝග හැදෙනවද ඒ රෝග සෑම එකක්ම අපට සංසාරයේ පුරා හැදලා තියෙනවා. ඕනෑම අවස්ථාවකදී ඕනෑම රෝගයක් දැනුණත් හැදෙන්නට පුළුවන්. අද මේ මේ 60 60 වෙනකොට කවර රෝගයක් හැදෙයිද කියලා කාටවත් කියන්නට බෑ. මෙවැනි රෝග පීඩා දුක් විඳලා ඒ ආකාරයෙන් මරණ දුක්, ජාති ජරා, ව්‍යාධි මරණ දුක් විඳලා, ශෝක කරන දුක් විඳලා, කායික දුක් විඳලා, මානසික දුක් විඳලා මේවා Tamanට මැනවින් තේරෙනවා නම් ඒ තේරෙනකොට දුක්ඛානුපස්සනාව සමාගයේ සිට තුළ වැඩෙන්නට ඕන. එහෙම වැඩෙනකොට තමයි අය මේකානුපස්සනාව මේකත් එක අනුපස්සනාවක් කියන කොටස අපි සම්පූර්ණ කරන්නේ. යම් කිංච දුක්ඛ සම්භෝති සබ්බං උපලිපච්ඡාති යම් සාදුක් තියෙනවා නම් සියල්ලම උපදී නිසා ඇතිවෙන්නේ කියන එකයි මේක අනුපස්සනා මේක එක් අනුපස්සනාවක් මේ අනුපස්සනාව දුක්ඛානුපස්සනාව වැඩෙන විට තමාගේ සිත තුළ අනිවාර්යයෙන්ම ජීවන වී පෙනී ආයේ සිතට අවබෝධ වී පෙනී ආයේ මේ දුක්ඛ දුක්ඛ ස්කන්ධයක් හෝ මේ සංසාරයේ පැවැත්ම ඊටාම භයානක දෙයක්ද කියලා ඒ පිළිබඳ කලකිරීමක් ඇති වෙන්න ඕනේ නිබ්බිදානුපස්සනාවක් වැඩෙන්නට ඕනේ. ඒ වගේම මේ සංසාරේ රැඳී සිටීම කෙරෙහි නොයල්ම ඇතිවන ආකාරයෙන් බෙදාලාන් ප්‍රශ්නාව ඒ දුක අනුව සිහිපත් කිරීම තුළින් ඇතිවන්නට ඕන. ඒ ආකාරයෙන් දුක පිළිබඳ අවබෝධයක් ඇති කරනකොට බෙදාලාන් ප්‍රශ්නාවත් නිරායසින් ඇති වෙනවා. පටිවිස්සද්ධානුපස්සනාවත් වැඩෙන්නට ඕන මේ දුකක් වූ මේ පංචස්කන්ධ ධර්මයන් සිතින් උපාදාන නොකලේපේ මේ සියල්ලම හලේපේ අත්හලේපේ කියන අවබෝධය සමාගයේ සිත තුළින්ම මතුවේ පැන නගින්නට ඕන පටිවිස්සද්ධානුපස්සනාව වැඩෙන්නට ඕන ඒ ආකාරයෙන් ඒ අනුපස්සනා ධර්මයන් වැඩුණොත් තමයි මේක අනුපස්සනාවක් විදර්ශනා භාවනාවක් බවට පත් කරන්නේ. එහෙම නැතුව මේ ජාතිය දුක, ජරා දුක කියලා නිකන් සිහි කර කර හිතේ කමෙන් තමාට ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැත්නම් ඔය කියන අනුපස්නාව ලැබෙන්නේ නැහැ. අනිත් අතින් මේ ධර්ම කරුණු ධර්ම ඥානයන් උපදවා ගැනීමේ හැටියෙන් පමණක් මහාන කෙනෙකුටත් වේනි ඔය කියන ලද ආකාරයෙන් නිම්පිඩාවක්වත් විරාගයක්වත් නිරෝධයක්වත් ප්‍රතිනිස්සග්ගයක්වත් මොනවත් දකින්නට හැකියාවක් නැහැ එවැනි අනුපස්නාවක් ලැබෙන්නේ නැහැ එනිසා මේ ධර්මයේ ශ්‍රවණය කළ යුතු වන්නේ සංසාර දුකින් මිදීම සඳහා උපයෝගී කර ගැනීම පිණිසමයි. එහෙම නැතුව මේ ධර්ම ඥාන ගොඩ ගසාගෙන සිටීම සඳහා නොවේ කියන කර්ම සර්වේශිතර ගත යුතු කරුණක්. එහෙම කටයුතු කරන විට එකම ධර්ම දේශනාවක්වත් ප්‍රමාණවත් වෙනවා ඒ අනුව පිළිපැදීම තුළින් නිවන්සෝ ලබා ගැනීමයි. නමුත් විවිධ ආකාරයෙන් ධර්ම සංඥා ගොඩනසා ගන්නා පුද්ගලයාට මේවා ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට අවස්ථාවකුත් නැහැ. ඒ ඇගේ අදහස වෙන එකක්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ නිස්සරණත් සහාය නෝ ගහනත් සහාය. ඒ ධර්මයේ මම දේශනා කරන්නේ බුදුහාමුදුරුව ප්‍රකාශනා නෝ ගහනත්තාය ග්‍රහණය කිරීම සඳහා නෙවෙයි නිස්සරණත්තාය සංසාර දුකින් මිදීම සඳහා මේ අයත් ඒ අදංශයෙන්ම පිළිපදලා මේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව පිළිපැදලා ඔය කියන ලද අනුපස්සනා ධර්මයන් තමාගේ සිත තුළ දියුණු වෙන ආකාරය දකින්නට ඕන ඒ අනුපස්සනාවන් තමා දියුණු කර ගන්නට ඕන එහෙම නැත්නම් ඒ කියපු පාඩේට අනුකූල වන පරිදි ඒ අනුව පිළිපැදීම තුළින් නිවන් ලබන්නට හැකියාවක් කවදාවත් ලැබෙන්නේ නැහැ. එතකොට යම් කිසි දුක්ඛං සම්භෝතේ සම්බන්තං උපදිපටියාතේ නැත්නම් උපදිනිදානා පබ්බහන්ති දුක්ඛා කියන කොටසයි අපි මේ කියන්නේ. එතකොට මේ උපදී නිසා තමයි මේ සියලුම දුක් ඇතිවන්නේ. කාමෝපදේ නිසා දුක් ඇති වෙනවා, ක්ලේශෝපදේ නිසා දුක් ඇති වෙනවා, ඒ වගේම විසංඛාර උපදේශා දුක් ඇති වෙනවා. ඒ වගේම පංච උපාදානස්කන්ධ ධර්මයන් නිසා දුක් ඇති වෙනවා. මේ කොටස් හතර ගැන අවබෝධයක් ඇති කරනකොට මේ උපදිවර්ග ධර්ම පිළිබඳ අවබෝධයක් නිරායාසයෙන් ඇති වෙන බැවින් මේ උපදිවර්ග ධර්ම හතරට පමණක් අවධානය යොමු කළත් හොඳටම සමානවත්. ඒතකොට කාමයන් තුළින් සමාට දුක් ඇති වෙන ආකාරය සමාටම අවබෝධයලා පෙනී ආයේ. කාම වස්තුන් තුළින් ලැබෙන ආස්වාදයේ විඳින්නට ගියාට පස්ව ඒ කාම වස්තුන් ලබා ගැනීමට නොඑක ආකාර දුක් විඳින්නට සිදු වෙනවා ඒ කාම වස්තුන් ලබා ගත්තාට පස්වත් ඒවා ආරක්ෂා කරන්නට, නඩත්තු කරන්නට, පරිහරණය කරන්නට නොඑක ආකාර දුක් විඳින්නට දෙනවා. ඒ කාම වස්තුන් තුනේ සුළු ආස්වාදයක් ලැබුණත් බොහෝ විට සමහර එක් සමාගයේ චිත්ත සමාගයේ සිත තුළ චිත්ත පීඩා තියෙනවා විවිධාකාර කරදර දුක් කම්කට වලට මුහුණ පාන්නට සිදෙනවා. සමහර විට සුඛ සතුනන්ගේ මරණය පවා සිදු වෙන්නට පුළුවන්. ඉතින් වේදාකාරයෙන් මේ කාම වස්තුන් තුළින් මේ ජීවිතයේ තුලදීම වේදාකාර දුක් ලැබෙන ආකාරය තේරුම් ගන්නට ඕන. කාමාස්වාදයක් විඳින්නට ගිය පුද්ගලන්ට සමහරට ජීවිතේ පුරාම ඒකට වන්දි ගන්නට වෙනවා. ඒකෙන් නවතින්නට තුන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. සංසාරයේ පුරාත්මයේ දුක දිගින් දිගට මේ ඇයට ගෙනියන්නට සිදෙනවා. මේ කාම උපලින් බැඳී සිටි පුද්ගලයාට මරණ මොහොතේ කාම වස්තුන් සිහිපත් වූ තේම නියත වශයෙන්ම දුගතිගාමී වන්නට සිදුවෙන එක සිදුවෙනවාමයි ඒ අනුව ඒ අනුව සුගතිගාමී වුණොත් එහෙම නැත්ත සුගතියට උපදින්නට ලැබෙන්නේ තාමත්ම කලාතුරකින් ඒ වෙත බොහෝ කාලයක් තිස්සේ දුගතිවල දුක් විඳින්නට වෙනවා මේ කරුණ පැහැදිලිව Tamanට තේරුම් වී තේරුම් ගොස් කෙනියායිසෙයි නිකන් කාමවස්තුන් තුළින් දුකක් ලැබෙනවා කියන හැඟීම තිබීම නෙවෙයි මෙන් මා අදහස් කරන්නේ. තමන්ටම අවබෝධයලා පේනවා නම් මේ කාමවස්තුන් ඒකාන්තයෙන්ම දුක් ලබා දෙන දේවල්මයි මෙතෙක් කල සංසාරේ පුරා දුකටපත් වුනේ මේ නිසාමයි කියලා. එතකොට තමයි මේ වාක්‍රේ කලකිරීමක් ඇතිවන්නේ. නැත්නම් ඕවා ආශා කරනවට ඇලෙනවට බැඳෙනවා. තව තවත් ආශාවෙන් තණ්හාවෙන් යුතුව කටයුතු කරනවා විනා ඒ මාර්ගයේ විරාගයක් ඇතිවන්නේ නිබ්බිදාවක් ඇතිවන්නේ පටිනිස්සග්ගයක් කියන්නේ අතහැරීමක් ඇති කරගන්නට හැකියාවක් ලැබෙන්නේ මේවා සැපක් කියලා හිතනවා මිසක් මේක දුකක් කියලා දකින්නද බෑ ඔය කියන ලද අනුපස්නාවන් වැඩෙන්නේ දුක්ඛානුපස්සනාව වෙලෙන්නේ නැහැ අනිච්චානුපස්සනාව වෙලෙන්නේ නැහැ ඉරාගාන දෝදාන පටිච්චසමුප්පාදාන වෙන්නේ අනුපස්සනාව වෙලෙන්නේ නැහැ මේ අනුපස්සනාව තමයි සිත තුළ වැඩෙන ආකාරයෙන් කාම උපදිතුලින් දුක ලැබෙන්නේ කෙසේද කියන කරුණ Tamanටම අවබෝධ වෙලා තේනී යන්නට ඕන. එසේ තේනී කියොත් තමයි ඒ විදිහට ඒ ධර්මයන් සිතින් අතහරින්නට පුළුවන් ශක්තිය ලැබෙන්නේ අතහැරිය යුතුයි කියන කල්පනාව ඇතිවන්නේ. එසේ නොවනවා නම් මේවා කිරීම නැවත නැවත බැඳි බැඳි කටයුතු කිරීම තමයි සුපුරුදු පරිදි ඉදිරියට සිදුවන්නට තිබෙන්නේ. ඒ බව තේරුම් ගත යුතුයි. කාම උපදී ක්ලේශ උපදී නොඑක ආකාර ක්ලේශ ධර්මයන් නිසා සමාන්ට මේ ජීවිතයේ දුක් විඳින්නට සිදු වෙන එක ගැන මෙයාට අමුතෙන් කියන්න දෙයක් නැහැ. පටිගේ, ක්‍රෝධේ, වෛරේ, ඊර්ෂ්‍යාව වැනි දේවල් ඇති වුණාට පස්සේ තමන්ගේම සිතට සහනයක් නෙවෙයි ලැබෙන්නේ, අසහනයක් සැපක් නෙවෙයි ලැබෙන්නේ දුකක්. තමාගේ සිතට සානශීලී තත්ත්වයක් හෝ සුවබර තත්ත්වයකට වඩා අත්දකින්නට වන්නේ ඕලාරික වූ පීඩාකාරී තත්ත්වයක්. එම නිසා ඒ ක්ලේශ ධර්මයන්ගෙන් සිත මුදා ගන්නට උත්සාහ ගන්නට ඕනේ දිනලා ජීවිතයේදී විවිධාකාර ක්ලේශ ධර්ම සමාගයේ සිත තුළ ජනිත වෙන විටම ඒ ක්ලේශ ධර්මය ගැන සිහිපත් කරලා ඒකෙන් සිත මුදා ගන්නට උත්සාහ ගැනීම ඉතාමත්ම ප්‍රඥා ගෝචරයි. උදාහරණ වශයෙන් රාගයක් ඇති වෙනවා නම් රාගයක් රාගයක් රාගයක් කියලා ඒකෙතනම නතර කර ගන්නවනම් ද්වේෂයක් ඇති වෙනවා නම් ද්වේෂයක් ද්වේෂයක් ද්වේෂයක් කියලා ඒකෙතනම මැඩපවත්වා ගන්නවනම් ඊර්ෂ්‍යාවක් ඇති වෙනට ඊර්ෂ්‍යාවක් ඊර්ෂ්‍යාවක් ඊර්ෂ්‍යාවක් කියලා ඒක යටපත් කරගන්නට පුළුවන් නම් මේ ආදී වශයෙන් සිත තුළ පහළ වෙන ක්ලේශ ධර්ම සතියෙන් විතර මැඩ ගන්නට පුළුවන් නම් යටපත් කරගන්නට පුළුවන් නම් ඒ සිත මුදවා ගන්නට පුළුවන් නම් ඒක ඒකෙන් තමයි විශාල යහපතක් සිදුවන්නේ ඒ කෙලෙස් වලින් දැවෙන දැවීම නැති වෙනව පමණක් නෙවෙයි ඒ කෙලෙස් නිසා ඇතිවන අකුසල කර්ම සංස්කාර නැති එලෙස ඒකේ කටයුතු කිරීම නිසා නැති වී යන බැවින් අතීත අනාගත සංසාරයේ විඳින්නට සිදුවෙන දුක් ඔක්කොම කපා හරින්නට පුළුවන්කම ලැබෙනවා ඒ අනුව පිළිපැදීම තුළින්. එතකොට ක්ලේශ උපද ගැන ඒ තරම් දුරට කතා කරන්න දෙයක් නැහැ. ක්ලේශ 1500කටත් අධික ප්‍රමාණයක් තිබෙනවා. ඒවා ගැන එක එකක් විස්තර කරන්නට හැකියාවක් නැහැ. මේ වෙන දේශනාවකදී ඒවා පිළිබඳ කරුණු පොත්පත් වල අවබෝධ කරගත යුතුයි. ඊළඟට අභිසංඛාර උපදේශ කරන උපදී අභිසංස්කරණය කරන්නේ බොහෝ විට රැස් කරන්නේ කුසල අකුසල දෙක අකුසල රැස් කිරීමෙන් ඒකාන්ත වශයෙන්ම දුගතිගාමී වෙන්නට වෙනවා ඒක කරන කළ යුතු දෙයක් කියන හැඟීම බොහෝ බෞද්ධයන් වේශිත තුළ තිබෙන දෙයක් එම නිසා කුසල සංස්කාර වලට පමණක් අපි අවධානය යොමු කරන්නේ කුසල කුසල අභිසංස්කාර රැස් කරන පුද්ගලයාට නියත වශයෙන්ම නැවත නැවත ඉදිරියට සංසාර දුක් විඳින්නට සිදු වෙනවා අපි මේ මනුෂ්‍ය ලෝකෙ ඉපදෙන්නේ ගිය ආත්මයේ මරණ මොහොතේ කුසල කර්මය සිහිපත් වුණ නිසා ඒ කුසල කර්මය කරලා තිබුණ නිසා ඒ කුසල කර්මයේ විපාකයක් වශයෙන් මනුෂ්‍ය ලෝකයේ අපි ඉපදුණා ඉපදිච්ච දවසේ සිට අද දක්වා යන්තම් දුක් විඳින්නට සිදු වුණා නම් ඒ සියලුම දුක් විඳේ අනාගතයේදී විඳින්නට තියෙන දුක් සියල්ලම විඳින්නට සිදුවන්නේ අර කරන ලද කුසල කර්මයේ විපාකයක් වශයෙන් ඉපදිච්ච නිසා එමෙනිසා මේ කුසල කර්ම පවා උපාදාන නොකළ යුතු දෙයක්. ඕන කිසිම දෙයක් නැතකින්ච ලෝකේ උපාදීති කිසිවක් උපාදාන නොකලිතේ කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ. ඉතින් මේ කුසල් හොඳ දෙයක් තමයි කළ යුතු දෙයක් තමයි සංසාරේ නිදහස් වීම සම්පූර්ණයෙන් පින්නම් පාන් දක්වාම ජීවත් වෙන්නට වෙනවා සංසාරේ නිදහස් වන්නට ඒන් පෙර බෑ ඒ දක්වාම හොඳින් ජීවත් වීම සඳහා කුසල් අවශ්‍යයි. ඒ වගේත් ඒවා විරේ උපාදාන ඇති කරගන්නේ නැතුව කුසලයත් ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදයක් සත්‍යයක් කියන අවබෝධයේ පිහිටලා ඒ කුසල රැස් කිරීමේදී සිදුවන පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම හැර වෙන දෙයක් නෙවෙයි කියන අවබෝධය ඇති කරගෙන ඒ සියල්ලම සියලුම කුසල කුසල ඒ කුසල කළාට පසු අනිත්‍ය ආදී වශයෙන් නුවණින් සම්මර්ෂණය කරන්නට පුරුදු පුහුණු වෙන එක ඉතාමත්ම සුදුසුයි. ඒ නුවණින් කුසල කුසල කර්ම සංස්කාර ප්‍රත්‍යවේක්ෂා කරන ආකාර ගැන මේ අදත් කලින් කියා දී තිබෙනවා. ඒ අනුව පිළිපදින්නට ඕන. ඒවා ධර්ම කරුණු අහලා පැත්තකින් කියලා නැත්නම් ඒ ධර්ම කරුණු පිළිබඳ ඥානයක් ඇති කරගත්තා, ධම්ම දැනුමක් ඇති කරගත්තා කියලා සෑහීමකටපත් වීම නෙවෙයි අවශ්‍ය වන්නේ. ඒවාට අනුව තම පිළිපදින්නට ඕන කරුණු ජීවිතයට එකතු කරගන්නට ඕන. ඒ නැත්නම් මේ ධර්ම දහස් ගණනක් හැසුවත් කිසිම පළක් නැහැ ප්‍රයෝජනයක් නැහැ. එතකොට කන්දෝපදේ ඊළඟ කාරණාව ස්කන්ධ පංචස්කන්ධ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධම්මේන සුපරි ධම්මයන් බවට පත් වෙනවා මේ ස්කන්ධ ධම්ම කෙරේ ඇලෙනවා බැඳෙනවා උපාදාන කරනවා ඡන්ද රාගයෙන් යුතුව කටයුතු කරනවා බුද්ධජන ලෝකේ ලෝක බෝසත්තු රහත් වූ සෑම කෙනෙකුගේ සිත තුළම මේ පංචස්කන්ධ ධර්මයන් කෙරේ යම් කිසි ප්‍රමාණයක හෝ වැඩිමක් තියෙනවා බැඳීමක් තියෙනවා සංදරාගයක් තියෙනවා උපාදාන කිරීමක් තිබෙනවා එම නිසා මේ පංචස්කන්ධ ධර්මයන් උපාදාන කරගෙන සිටින විට ඒකෙන් නැවත නැවත සංසාර දුක් විඳින්නට සිදෙනවා කියන කරුණ අවබෝධය වෙනින් මෙතන එකක් ඊට අමතරව මේ පංචස්කන්ධ ධර්මයේ කාන්ත වශයෙන්ම සංකේතේන පංචපාදානස්කන්ධා දුක්ඛ දුකක්මයි මේකමයි දුක්ඛ සත්‍ය කියලා දකින්නට ඕන දෙවන කරුණ මේ පංචස්කන්ධ ධර්මයන් පවතින නිසාම මේ සියලුම දුක් ඇතිවන්නේ මේකමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා දකින්නට ඕන තුන්වෙනි කාරණාව මේ පංචස්කන්ධ ධර්ම කෙරෙහි ඇදී බැඳී කටයුතු කිරීම නිවේ සුදුසු වන්නේසේ කිරීමෙන් නැවත නැවත ඉදිරි සසර දුක් විඳින්නට සිදුවන බැවින් මේ පංචස්කන්ධ කෙරෙහි කලකිරිය යුතුයි වැඩි යුතුයි පංචස්කන්ධ ධර්ම කෙරේ තියෙන බැඳීම උපාදානයේ සිටින් අත්හල යුතුයි කියන කරුණ සමාගයේ සිටට ඇතිවන්නට ඕන ඒව අවබෝධලා තේනකොට ඒ කියන කියනු ලබන අනුපස්සනාවන් සමාගයේ සිට තුළ වැඩෙනවා ඒක නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ යම් කිංච දුක්ඛං සම්බෝධි යම් කිංච දුක්ඛං සම්බෝධි සම්බං උපරිපත්‍යාති අය මේ කානුපස්සනා කියලා. යම් කිසි දුක් ප්‍රමාණයක් ලෝකේ පහළ වෙනවා නම් ඒ සියලුම දුක් උපදීන් නිසා පහළ වෙනවා කියන එක එක් අනුපස්සනාවක්. මේක කල්පනා කිරීමක් සිටීමක් නෙවෙයි අනුපස්සනාවක්. අනුඅනුපස්සේති අනුපස්සනා කියලා උපන ඕනනම් අපිට ඒක විග්‍රහ කරලා දක්වන්නට පුළුවන් නුවණින් දෙමස වෙමසා දකිනවා. ඒක අසලුවෙන් ගැඹුරින් ගැඹුරට යමින් ඒක අසලු කොටස් පවා දකිනවා. ඒ විදර්ශනා ඇසකින් ඒව බලනවා කියන එකයි අනුපස්සනා කියන එකෙන් අදහස් විදර්ශනා ඇසකින් ඒක දකිනවා ඒ වැන්නේම තත්ති මෙන්න මේ ආකාරයෙන් අනුපස්සනාව ඒ කියන ලබන අනුපස්සනාව දියුණු කරන්නට ඕනේ මේ ද්වේත අනුපස්සනා සූත්‍රයෙන් දක්වන්නේ නිවන් ලබන ආකාර 16න් මේ 16න් එකක් අප මේ කියන්නේ එතකොට දෙවෙනි එක තමයි ඊළඟට කියන කාරණා තමයි යෝනි අවිද්වා උපදෙන් කරෝති කුණක් කුණන් දුක්ඛ මුපේති මන්දෝ මේ කිසිවක් නොදන්නා මෝඩ සත්‍යෝ අවිද්‍යාවෙන් බර වූ සත්‍යෝ උපදී වල නියැලෙන උපදී ධර්මයන් තමාගේ සිත තුළ ඇති කරගන්නවා ඒ තුළින් නැවත නැවත දුක්ඛ මුපේති දුකටම පත් වෙනවා මන්දෝ ඒ මන්දෝ කුච්චල් දැන් පුද්ගලයා මේක තේරුම් ගන්න තමා මේ උපටි වල නැවත නැවත බැඳි බැඳි කටයුතු කිරීම තුළින් තමනුත් මේ මන්ද අන්ධ බුද්ධික තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ අන්ධ බාල පුදුජන තත්ත්වයටපත් වෙනවා. බාල වූ මෝඩ වූ මන්ද මන්ද ප්‍රඥාව මද තැනට බාටපත් වෙනවා. ශේපත් වීම තුළින් නැවත නැවත සතර දෙක නින්නට සිදු වෙනවා. තමන් මේ පුත්තජන භූමියේ පුත්තජන කියන්නේ බොහෝ සත්වෝ එහෙමයි කියන එක. ඉතින් ඒ තත්යෙන් ඈත් වෙන පුද්ගලයේ බාට පස්සන්නට ඕන විදර්ශනා භාවනාවක නියැලෙන පුද්ගලයා ඒ ලෝකයේ යථා තත්ත්වයේ යථා පරිද්දකමින් විශේෂයෙන්ම පංචස්කන්ධ ලෝකයේ යථා තත්ත්වයේ යථා පරිද්දකමින් කටයුතු කරන්නට පුරුදු පුහුණු වෙන්නට ඕන. ධර්ම ශ්‍රවණය කිරීම නෙවෙයි වැදගත් වන්නේ ධර්මයේ ශ්‍රවණය කළ යන පිළිපැදලා මේ නිවන් මඟ ගමන් කිරීමයි ඉතාමත්ම වැදගත් වන්නේ. එතකොට තස්මා පජානං උපදින්න කෛරා දුක්ඛ සජාති පබ්බහාන් පස්සේ දුක්ඛ සජාති භගවානුපස්සේ කියන්නේ ධාතියේ ප්‍රභවය කොට ධාතියේ නිධාන කොට නාති ධාතියේ හේතු කොටගෙන මේ දුක පවතිනවා. යන්තා දුක් ලෝකේ ඇති වෙනවා නම් ඇතිවන්නේ ධාතිය නිසා. දැන් අත මනුස්ස ලෝකේ ඉපදුනේ නැත්නම් මේ දක්වා මනුස්ස ලෝකේ විඳින ලද දුක් ඉදිරියේදී විඳින්න ලැබෙන දුක් එකක්වත් අපිට විඳින්න සිදුවන්නේ නැහැ. මේ සමහර කෙනෙකුට කල්පනා වන්නට පුළුවන් මනුෂ්‍ය ලෝක, තිරිසන් ලෝක, പ്രേත ලෝක වල තැන්වල, නිරයවලින් තැන්වල ඉපදුනාම නම් දුකක්. නමුත් බ්‍රහ්ම ලෝකයක ඉපදුනා නම් අරූපාවචර, රූපාවචර බ්‍රහ්ම ලෝකේ නැත්නම් දිව්‍ය ලෝකයන් තැනක ඉපදුනා නම් ওই තරම් දුකක් නැහැ නේ ඒ වගේ දුක යම් තරම් දුරට සමහර දුරට හෝ අඩු බව ඇත්ත සමහර තැන්වල දුකක් නැත්තටම නැති තරමට අඩු බවද ඇත්ත. නමුත් ඒවා ස්ථිරව ස්ථිර ලෝකවල නෙවෙයි ස්ථිර සත්‍යයන් නෙවෙයි. ඒ වාගේ අවශ්‍ය කාලය ගෙවුනාන් පස්සෙ නැවත මනුෂ්‍ය ලෝකෙට එන්නත් පුළුවන්, ත්‍රිසන් ලෝකෙට යන්නත් පුළුවන්, പ്രേත ලෝකෙට යන්නත් පුළුවන්. ඒක නිසා ස්ථිරතන් නොවන බව තේරුම් ගත්තාට පස්සේ කොයි ලෝකේ කොතනක ඉපදුනත් ඒක දුක ලබා දීමට හේතු වන කරුණක් දුකේ ප්‍රභවය එතනයි තියෙන්නේ කියලා තේරුම් ගන්න. දුක්ඛ දුක්ඛස්ස ජාති පබහානුපස්සේ කියන්නේ ඒකයි. දුක ඇතිවන්නේ ජාතිය නිසා. ජාතිය ප්‍රභවය කොට දුක පවතිනවා. එම නිසා මේ ජාතිය ඇති වෙන්න හේතු තියෙනවා. තමා මම මගේ කියලා සිතාගෙන සිටින එක, කර්ම සංස්කාර රැස් කරගෙන සිටින එක, උපාදාන කරගෙන සිටින එක, ඒ වගේම මේ ලෝකයේ සිටීමට රැඳී සිටීමට තියෙන භව ආශාවාදී විවිධ කර්ම තියෙනවා මේ කර්ම නිසා තමයි නැවත නැවත ඉපදින්නේ සෑම කර්මයක්ම Tamanට තේරෙනවා නම් මේ ආකාරයෙන් මේ කරුණ සමාගයේ සිට තුළ ක්‍රියාත්මක වෙච්ච නිසා මෙතෙක් සංසාරේ පුරා දුක් විඳගෙන විඳගෙන ආවා අනාගතයේ තෙරසින් දුක් විඳින්නට සිදු වෙනවා ඒක නිසා මේ ධාතී ගෙරදෙන මේ කරුණු මා විසින් නැති කරගත යුතුයමයි කියන හැඟීම සමාගයේ සිට කාමදී තෙනී ආයි පොත්වල තියෙන කරුණු කියවල මතක තබා ගන්න එකෙන් කිසිම පළක් නැහැ ප්‍රයෝජනක් නැහැ තමාට අවබෝධයට පිනිලා මේවා සම්පූර්ණයෙන්ම නැති කර ගැනීම සඳහා උත්සව කටයුතු කිරීමෙන් තමයි පළ ප්‍රයෝජනයක් ලබන්නට පුළුවන් වන්නේ. මේදී දක්වන්නේ අර කලින් කියපු කොටසේ දුක දුක්ඛ සමුදය සත්‍යයක් කියන සත්‍ය ද්වේ බුදුහාමුදුරුවෝ පෙන්නලා මේ පද දෙකෙන් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ මාර්ග සත්‍ය ප්‍රධාන වශයෙන් දුක්ඛ සජාති ප්‍රභවන පස්සේ කියන එකත් මාර්ග සත්‍යයි තස්මා පජානං උපදින්න කෛරා කියන එකත් මාර්ග සත්‍යයි ඒක නිසා පජානං ප්‍රඥාවෙන් දතේතු දේවල් තියෙනවා ඒ ප්‍රඥාවෙන් දතේතු ධම්ම දවස්ඥාවෙන් දතේතුයි. එහෙම දැනගෙන තමයි මේ උපදි ධර්මයන් සමාගේ ශිතසට ඇති කරගන්නේ නැතුව ඉන්නට පුළුවන්කම ශක්තිය ලැබෙන්නේ. එතකොට පජානං කියන වචනය විස්තර කරනවා නම් ගොඩාක් දේවල් කියන්න තියෙනවා. නමුත් අපි ඒක කෙටියෙන් වචන දෙකක් පමණක් ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී හදානම් කියනකොට Tamanට තේරෙන්නට ඕන උපති කියන්නේ මේ ධර්මයන් උපති ධර්මයන් ඒකාන්ත වශයෙන් ඇතිවීමම දුකක්ය ඊට අමතරව මේ උපති ධර්මයන්ම දුක්ඛ සමුදය සත්‍යයක් වනවල සංසාර දුකට ඇද දමනවා කියන එකත් අවබෝධ කරගත යුතුයි එතකොට කෙසේනම් මේ මේ එක එක උපදී ධර්මයන් තුළින් තමා සංසාර දුකට මෙතෙක් කල් වැටුණාද අනාගතයේ වැටෙනවද කියන කාරණා තේරුම් ගන්නට ඕනේ. ඒවා ක්‍රියාත්මක වූ ආකාරය කෙසේනම් මේවා තුළින් දුක ඇති කර දෙනවාද කියන කරුණ. මේක අමතරව Taman තේරුම් ගන්නට ඕනේ කාමෝපදී කියන්නේ අන්තිශාවක් නෙවෙයි Tamanගේම පංචස්කන්ධ ධර්මයන් කියලා. කියන්නේ සුඛ වේදනාවට කියන ඇලීම සුඛ වේදනාව සුඛාස්වාදයේ මෙදීනකට තියෙන කැමැත්ත තමයි කාම උපදී කියලා දක්වන්නේ. අර දික්ඛය පටිඝෝපදී කියන්නේ පටිඝය කියන්නේ ගැටීම නුරුස්නාකම අමනාපය කැමැත්තක් නැති බව ආදී දේවල්. මේවා තමාගේම සිත තුළ තියෙන සංස්කාර ධර්ම නාම සංස්කාර ධර්ම උපාදාන කිරීමක් විශේෂයෙන්ම තමා යම් කිසි ආකාරයකින් සංඥාවක් ඇති කරගත්තා නම් මෙයා හොඳ නැති කෙනෙක් නරක කෙනෙක් ආදී වශයෙන් හරි කවර ආකාරයෙන් හරි එතකොට තමාගේ සිත තුළ ඇතිවෙන දුක් වේදනාව ඒ දුක් වේදනාව ඇති කරගත්තේ තමාගේම මෝඩකමට සමාගේම සංඥා විසින් ඒකේ ඇති කරගත්තාට පස්සේ ඒ තුලින් ප්‍රයතේ පිළිබඳ සිටිවිලි ධර්ම පහළ වෙනවා මේ ශරීර ධර්ම පහළ වෙනකොට ඉතින් ඒ අපි කෙනෙක් නම් ගත්තේ යා පේන්න කැමති නෑ, දකින්න කැමති නෑ, අප්‍රිය කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. තමන් ඉස්සර ප්‍රිය කෙනෙක් වෙන්න පුළුවන් පසුකාලීනව යා අප්‍රිය කෙනෙක් බවට පරිවර්තනය වෙනවන්නේ ඒ කෙනා තුළ තියෙන වරදකෙන් නෙවෙයි තමාගේම පංචස්කන්ධ ධර්ම ලෝකයේ තියෙන නාමස්කන්ධ ධර්මයන් වැරදි ආකාරයෙන් ග්‍රහණය කිරීමේ, උපාදාන කිරීමේ වර්ධින් මේක මෝඩ ලෝකයේ සිටින මෝඩ සත්‍යයන්ට දකින්නට කොහෙත්ම හැකියාවක් නැහැ ඒක නිසා බාහිර වස්තුන් කෙරෙහි බාහිර අය කෙරෙහි ගැටෙනවා අමනාපයටපත් වෙනවා නුරුස්නා ගතිය ඇති කරගන්නවා අකමැත්ත හඟ වෙනවා මේ ආකාරයෙන් කටයුතු කරන්නට සිදුවන්නේ කන් කිසක් නෙවෙයි නාමස්කන්ධයේ තියෙන යථා තත්ත්වය යථාපරිදි දකින්නට නොහැකිකමත් නාමස්කන්ධ ධර්මයන් උපාදාන කිරීමත් නිසා තමාගේම සංඥා තමාගේම වේදනා තමාගේම සංස්කාර ඒවා උපදීමට හේතුපාදකෝ තමාගේම විඥානස්කන්ධ කියන ධර්මයන් උපාදාන කරගෙන කටයුතු කරන තැනැත්තාට පටිඝ උපදියත් ඇති වෙනවා. කාම උපදිය ඇතිවන්නේ එහෙමමයි. තමන්ගේම වේදනා ස්කන්ධේ වේදනා ස්කන්ධේ දැන් දෙකට දුන්නේ නිකම්ම නෙවෙයි. මේ වේදනාව ගෙන සුඛ සුඛාස්වාදයක් ගෙන දෙන ආකාරයෙන් වේදනාවක් ඇති වෙන පරිදි ඒ දකින්න ලද අරමුණු අපි ගැන අපි සිතිවිලි ඇති කරගත්තා සංඥා ඇති කරගත්තා. ඒ සංඥාවන් වල සිතිවිලි වලට අනුකූලවයි සුඛාස්වාදයක් ගෙන දෙන වේදනාවක් ඇති වුණේ. නැතුව මේ අරමුණු තුළින් වේදනාවක් ගෙන දෙන්නේ නැහැ. මේවා දකින්නට සාමාන්‍ය මෝල් සත්‍යයන්ට කොහෙත් නැතිකමක් නැති නිසා බාහිර අරමුණු තුළට පටවනවා මේ කියන රාගය, මේ කියන පටිගය ආදී ධර්මයන්. ඇලීම, බැඳීම, ගැටීම ඔක්කොම බාහිර අරමුණු තුළට පටවනවා. තමන්ගේ ශරීරයත් බාහිර අරමුණක් කියලා මේ දීමා කියන්නේ. එතකොට මේවා තමන්ගේම නාමස්කන්ධ ධර්ම උපාදාන කිරීමක් දැක් කියලා දකින එක පදානණය කිරීමක් නුවණින් දැකීමක් ඊළඟට ක්ලේශ උපදී කියන්නේ තනිකරම තමාගේ සිත තුළ පහළන නාම ධර්ම කියන එක ගැන අමුතෙන් කියන්න දෙන්නේ තමන්ගේ සිතේ සමම්ම ක්ලේශ ධර්ම ඇති කරගන්නවා මෝඩ ලෝකයේ සිටින මෝඩ සත්‍යයන්ට තේරුම් ගන්න බෑ. අපි හිතමු කෙනෙක් කෙරේ ගැටිලා එයාට පීඩා කරදර ආදී කරලා පෞපුරවම අපාගාමී වෙනවා කියලා ඒ සත්‍යයන්ට ඒක දකින්නට බෑ. දකින්නට බැරිකම නිසා ඒ කිපෙන එක, පරිගන්නා එක, වෛරයෙන් යුතුව කටයුතු කරන එක මහා දෙයක්, ලොකු දෙයක්, කළ යුතු දෙයක්, හොඳ දෙයක් කියලා මුලාවෙන් මුලාවටපත් වෙනවා. ඒ අයගේ සිත තුළම ඇති වූ සංඥා වේදනා ආදී සංස්කාර ධම්මේ ඒ අය විශේෂම උපාදාන කරගෙන කටයුතු කිරීමක් හැර වෙන දෙයක් මෙතන නැහැ මගේම වරදින් මම මේ කරන්නේ මේ දේවල් අන් අයගේ වරදි වලින් නෙවෙයි කියන කරුණ තේරුම් ගන්නට කොහෙත්ම ඒ අයට හැකියාවක් නැති නිසාම ඉතින් උපරිධර්ම ඇති කරගෙන සංසාරේ පුරා ගමන් කරන මෝඩකම එතන සංකර්ම අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ. උපරිධර්මයන් ක්‍රියාත්මක වෙන විටම අවිද්‍යාවමයි තනිකර පසුපසින් ක්‍රියාත්මක වන්නේ. අවිද්‍යාව දුරු වුණා නම් උපරිධර්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකට කාමෝපදී කියන්නේ තනිකරම තමන්ගේ පංචස්කන්ධ ධර්මමයි වගේම ක්ලේශ උපදී කියන්නේ පංචස්කන්ධ ධර්මමයි. ඊළඟට අභිසංස්කාර උපදී සංස්කරණය කරනවා කියන්නේ මම මේ කියන්නේ පජානන් කියන වචනයයි. වචනේ විස්තර කිරීමයි. එතකොට අභිශාස කරනවා කියන්නේ රැස් කරනවා කියන එක. මේක ප්‍රථමයෙන් මේ අද රැස් කිරීම ගැන කතා කරලා විස්තර කරලා කීල කියලා දීලා තිබෙනවා. රූපං රූපත්ථා සංකතං අபிසංකරණති වේදනං වේදනත්ථා සංකතං අபிසංකරණති සංඤ්ඤං සංඤ්ඤත්ථා සංකතං අபிසංකරණති සංඛාරේ සංඛාරත්ථා සංකතං අபிසංකරණති විඥානං විඥානත්ථා සංකතං අபிසංකරණති කියන පාඩේ මේ සංස්කරණය කරන්නේ වැස් කරන්නේ අபிසංස්කරණය කරන්නේ අංකිසක් නෙවෙයි තමන්ගේම පංචස්කන්ධ ධර්ම. කුසල් රැස් කරනවා කියන්නේ පංචස්කන්ධ ධර්ම රැස් කිරීමක් අකුසල් ධර්ම රැස් කරනවා කියන්නේ පංචස්කන්ධ ධර්ම රැස් කිරීමක් ධ්‍යාන කියන්නේ වෙන දෙයක් නෙවෙයි ඒ පංචස්කන්ධ ධර්මමයි එතකොට පුඤ්ඤාදි සංඛාර වේවා අපුඤ්ඤාදි සංඛාර වේවා අනිත්‍යාමි සංඛාර වේවා මේ සියලුම දේවල් තමන්ගේම පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යාමක් හැරෙන වෙන දෙයක් නොවේ කියන එක දකින්නට ඕන. ඊළඟට කන්දෝපදී පංචස්කන්ධ ධර්මයන් උපාදාන කරගෙන කටයුතු කරන එක. පංචස්කන්ධ ධර්ම හුදු ස්කන්ධ ධර්ම වශයෙන් නැත්නම් සංස්කාර ධර්ම වශයෙන් ඔබේ පාතෙන. රූපස්කන්ධේ රූපස්කන්ධේ පාඩිය ඔහි හේතුන් මත ඇති වෙටි නැති නැති යනවා. Tamange කැමැත්තට හෝ වෙන කෙනෙකුගේ කැමැත්තට අකමැත්තට අනුකූල නෙවෙයි. ඒක සිදවන්නේ රූපස්කන්ධේ රූපස්කන්ධේ පාඩිය ඔහි පවතිනවා. එච්චරයි. ඉතින් අපේ තියෙන මුලාවට නුදස් අයගේ තියෙන මුලාවට මේ රූපස්කන්ධය මම ඒක මගේ කියලා ග්‍රහණය කරන රූපස්කන්ධය කෙරේ ඇල්ල බැඳලා සිටිනවා. එතන එච්චර එතන තියෙන සිදුවන ක්‍රියාදාම. නමුත් රූපේ ඔය කිසිවක් ගණන් ගන්නෑ. රූපේ රූපේ පාඩියේ ඇති වෙන විට ඇති වෙනවා, නැති වෙන විට නැති වෙනවා, මහත් වෙන විට මහත් වෙනවා, ලෙඩ වෙන විට ලෙඩ වෙනවා, ජරාවට යන විට ජරාවට වෙනවා, මරණයට පත් වෙන මරණයට පත් වෙනවා, ඉරිලක් ඇල්ල කුණු වෙලා, ඇල්ල පොඩි වෙලා යන විට ඒ තත්ත්වවලටපත් වෙනවා. රූපේ හැටීම තමයි. ඒවා ගණන් ගන්න නැහැ කිසිවක් ගණන් ගන්න හැකියාවක් ඇත්තේ නැහැ ඒ රූපේදී කිසිවක්. එතකොට වේදනාව ඇතිවන්නේ පස්සේ ඇති වුණාට පස්සේ අපේ කැමැත්තට අකමැත්තටනේ පස්සේ ඇති වුණ ගමන් වේදනාවක් ජනිත වෙනවා. ඒ වේදනාව ඉතින් අපි උපාදාන කරනවා මෝඩකමට. අපි කියන්නේ මේ මෝඩ පුත්සජන සුත්‍රයෝ උපාදාන කරනවා මම වේදනාව, මගේ වේදනාව, මට මෙහෙම පීඩාවක් කරදර ලැබෙනවා. දී වශයෙන් ඒ දුක් වේදනාවත් උපාදාන කරනවා. සුඛ වේදනාව අල්ලාගෙන දඟලන. මෙතන මේ පස්සේ නිසා වේදනා මාත්‍රයක් දැනීම මාත්‍රයක් ඇතිලා නැතිලා ගියායේ මේ දුක් වේදනාව කෙසේද සුඛ වේදනාව ගැන කතා කරනවා සුඛ වේදනාව කියන්නේ සමාගියම සිටේති ඇති යන දැනීම මාත්‍රයක් කර වෙන දෙයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න බෑ. ඇති වුණා පැවතුණා නැති වුණා ඊට පස්සේ ඒක ගන්නද කිසිම දෙයක් නෑ නමුත් ඒ ඇතිලා නැතිලා යන සියුම් මේ සූරම් පෙරක් ඇති අයිලා ආග පැත්තක සමාගෙන ගියා වගේ ඇතිලා නැතිලා යන වේදනා මාත්‍රේ උපාදාන කරගෙන සංසාරේ පුරා විඳපු දුක දැන් Tamanට තේරෙනවා නම් Tamanගේ මෝඩකම Tamanටම අවබෝධ වෙයි නමුත් මේවා දකින්නට සාමාන්‍ය ප්‍රඥාවක් ඇති කෙනෙකුට නැහැ ඒකම නිසා මේවා උපාදාන කරන්නේ. සංඥා සංඛාරාදී ධර්මත් ඒ ආකාරයෙන්ම උපාදාන කරන විඥාන ස්කන්ධයත් ලෙසම උපාදාන කරන පංචස්කන්ධ ධර්මයන් කෙරේ සංදයෙන් බැඳෙනවා රාගයෙන් බැඳෙනවා චන්ද රාගයෙන් බැඳෙනවා මම කියලා හිතනවා මගේ කියලා හිතනවා. එතන ආත්මයක් තියනවා කියලා හිතනවා මේක සුබ දෙයක් කියලා හිතනවා සුබ දෙයක් සුබ වශයෙන් ගණන් ගන්නවා. මේවා කෙරෙහි ඇලිය යුතුයි බැඳිය යුතුයි කියලා හිතනවා මේවා කෙරෙහි නොඇලිය යුතුයි මේවා අත්හළ යුතුයි කියන හැඟීමක් කොහෙත්ම ඇතිවන්නේ මේ සියල්ලම පංචස්කන්ධ ධර්ම උපාදාන කිරීම. ඒකට කාමෝපද කියන්නේ ක්ලේශ ක්ලේශ උපද කියන්නේ අභිසංස්කාර උපද කියන්නේ පන්නේ ඒ වගේම කන්ද උපද කියන්නේ අනුකිෂ්වක් නෙවෙයි තමන්ගේම පංචස්කන්ධ ධර්ම බව පදාන පදානම් පදානති පදානාති නුවණින් දකින්නට ඕනේ. එහෙම දකිනකොට තමන්ට තේරෙන්නට ඕන මේ පංචස්කන්ධ ධර්ම නිරන්තරයෙන්ම අනිත්‍යයට යනවා කියලා අනිත්‍යානුපස්නාව වැඩෙන්නට ඕනේ. යද නිස්සන්තං දුක්ඛම් මේ අනිත්‍ය නිස්සාම විවිධාකාර දුක් ලැබෙනවායි කියලා පංචස්කන්ධ ලෝකයේ තුලින් ඒ ලැබෙන දුක අවබෝධ වෙමින් දුක්ඛානුපස්සනාව වැඩෙන්නටත් ඕන. ඒ වගේම මේවා තමාට ඕන විදිහට ඇති වෙන ධර්ම නෙවෙයි ඔය ඒ වගේ පාඩුවේ ඇති නැති ඇති නැති නැති යන ධර්මයේ කියන අවබෝධය ඇති වෙන විට අනත්තානුපස්සනාවේ තුලින් වැඩෙන්නට ඕන. ඒ තමතර මේවා කෙරෙහි නොයදී ඒ ධර්මයේ කියලා විරාගානුපස්සනාවත් ඒ වගේම මේවා කෙරෙහි කලකිරීම මේවා ඇලිලා බැඳලා සිටීම තුළින් නැවත නැවත දුකටපත් වෙනවා ඒක නිසා නොඇලිය යුතුයි කියන නිබ්බිදාවත් ඇති වෙන්නට ඕන. ඒ වගේම මේ වශයෙන් අත්හැලී අත්හැලී යුතු ධර්ම විනා උපාදාන කළ යුතු ධර්ම නොවේ කියන පටිච්චසමුප්පාදනාවක් දැනෙන්නට ඕන. ඒ එලෙසින්ම මේ දුක්ඛ මේ පංචස්කන්ධ ලෝකේ කාන්ත වශයෙන්ම දුකක්මයි දුක කියන්නේ අන්තිසක් නෙවෙයි මේ පංචස්කන්ධ ලෝකේමයි කියලා වැටහිලා දුක්ඛානුපස්නාව පිළිබඳ පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් සමාගයේ සිට තුළට ඇති වෙලා තිබෙනවා නම් මේ දුක ලබා ගැනීමට යම් යම් දේවල් හේතු වුණා නම් මේ කිසිම හේතුවක් කෙරේ මොනම ආකාරයකින්වත් ඇලෙන්නට සුදුසු නැහැ බැඳෙන්නට සුදුසු නැහැ උපාදාන කරන්න සුදුසු නැහැ කියන හැඟීම සමාගයේ සිටට කාවැදී ඉබේම පෙනියනවා පංචස්කන්ධ ලෝකේ පැවැත්මීමට මේ දුක පැවැත්මීමට මේ උපදීවාදී ධර්මයන් සියල්ලම හේතුන ලෝකේ තියෙන සෑම දෙයක්ම දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් තමයි ඒකට පේන්නේ මේවා කෙරේ ඇලෙනවා බැඳෙනවා නෙවෙයි මේ තරම් දුකකට ඇදලා දාපු සංසාර දුකට ඇදලා දාපු නැවත නැවත සසර දුකේම යොදවනු ලබන මේ සියලුම දේවල් කෙරේ ඇලෙනවා බැඳෙනවා නෙවෙයි මේවා කෙරේ නොඇලිය යුතුයි මේවා අත්හැරිය යුතුයි මේවා කෙරේ ජීවිය යුතුයි කියලා පැහැදිලි අවබෝධයක් සමාගයේ සිතට ඇති වෙනකොට තමයි මේ උපදී ධර්මයන් අත්හල යුතුයි මේවා නොතබා සබා නොගත යුතුයි කියන හැඟීම හිතට කාවදී පෙනී යන. එහෙම මෙන්නෙන්නට නම් මේවා පිළිබඳ අනුපස්නාව බැඳෙන්නට ඕන. උපදී එතකොට උපදීනන්තේව අශේෂ විරාග නිරෝධා නැති දුක්ඛ සම්භවතේ අනන්තය අනුපස්නා මේ දෙවෙනි අනුපස්නා ක්‍රමය සමාගයේ සිතට වැඩෙන විට ඒ තුළින් දැන් මාර්ග සත්‍යය මේ අනුව කටයුතු කිරීම තුළින් වඩන්නේ මේ මාර්ග සත්‍යය වැඩි වීම තුළින් කවදා හරි දවසකදී නිරෝධ සත්‍යය සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අනුව මේ පාඩයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ අන්තිසත් මේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කිරීමයි. මෙහිදී දුක්ඛ සමුදය වශයෙන් දක්වන්නේ උපදී කියන කොටස. මේ තිස්සර මේ ඇයට දුක්ඛ සමුදය වශයෙන් කියලා දීලා තියෙන්නේ අවිද්‍යාව, කර්ම සංස්කාර, තණ්හා දේවල් දුක්ඛ සමුදය සත්‍ය වශයෙන්. ඒවයි මේ අය අතර කිසිම වෙනසක් නැහැ. මෙතන අபிසංඛාර උපදී කියන්නේ කර්ම සංස්කාරමයි. එතන අර අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන පටිච්චසමුප්පාද ධම්මේ කොටසමයි මේ හිදී මේ ප්‍රකාශ කරන්නේ. වෙන දෙයක් නෙවෙයි. එතකොට ඒ අනුව බලනකොට අනිත් කරුණු අරගෙන බලනකොට අවිද්‍යාව පසුපසෙන් ක්‍රියාත්මක වෙන නිසාමයි මේවා සිදුවන්නේ කියලා දකින්නට පුළුවන්. එතකොට දුක්ඛ සමුදය සත්‍ය කනිකරම අවිද්‍යාව තුළින් සිදුවන බව දකින්නට හැකියාව ලැබෙනවා. දැන් කාමෝපදී ආදී දේවල් කනිකරම තණ්හා උපාදක කරගෙනයි සිදුවන්නේ. ඒක නිසා තණ්හාව දුක්ඛ සමුදය සත්‍ය කිව්වත් කාමෝපදී දුක්ඛ සමුදය සත්‍ය කිව්වත් කිසිම වෙනසක් ඒකේ නැහැ. ඊළඟට පංච උපාදාන ස්කන්ධ උපදී කියලා දක්වන්නේ පංච උපාදාන ස්කන්ධ උපදී ධර්ම වශයෙන් දක්වන්නේ දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් දක්වන්නේ මේ පංචස්කන්ධ ධර්ම කෙරෙහි තියෙන නොදස්කම අවිද්‍යාව දැක්වීම සඳහා එතන කියන්නේ අවිද්‍යාව. ඒ නිසා ඒ කලින් කියන දුක්ඛ සමුදය සත්‍ය සහ මෙහිදී දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් දැක්වූ කරුණු අතර කිසිම ආකාරයේ වෙනසක් නැහැ. එකම ආකාරය එකම දේ වෙනස් ආකාරයකින් ඉදිරිපත් කිරීමක් පමණයි මෙහිදී වෙන්නේ. ඒ බව තේරුම් ගන්නට ඕන. මේ ආකාරයෙන් පළවෙනි අනුපස්සනාවත් දෙවෙනි අනුපස්සනාවත් මැනවින් වඩාලා පුරුදු කරගෙන යන කෙනාට ඊදී බුදුහාමර දක්වනා ඒවන් සම්මා දුවේ පස්සනානු බික්කවේ බික්කුණෝ අප්‍රමත්තෝ ආසාපිනෝ පහිතස්සෝ විරතෝ අප්‍රමාද කෙලස්තවන වීර්යයෙන් යුතුව පහිතස්ස පහිතස්සස්ස විරතෝ මහා නොතබන ලද වීර්යයෙන් යුතුව කටයුතු කරන කෙනාට දිත්තේ ධම්මේ මේ ජීවිතේදීම දෙන්නම් පලානම් වෙනතරම් පලම් පාටිකම් මේ පළ දෙකෙන් එකක් බලාපොරොත්තු වෙන්නට පුළුවන් දිත්තේ ධම්මේ අනියා සතිවපාදිශේෂය අනාගාමිතා මේ ජීවිතේ රහත් භාවයෝ නැත්නම් අනාගාමි ස්වરૂපේ අනාගාමි තත්ත්වේ මේක ලබන්නට නිකන් ධර්ම ශ්‍රවණය කරලාම හැකියාවක් නෑ. ඒ විදිහට අනුපස්නාව වැඩෙන ආකාරයෙන් කටයුතු කරන්නට ඕන. ඒ මනුපස්නාව වැඩෙනකොට තමාගේ සිත තුළින් මේවා નિરાයාසයෙන් මා මේ කියපු කරුණු අවබෝධලා පෙනී යන්නට ඕන. මේවා මතක තබා ගැනීමෙන් වැඩකුත් නෑ. මේවා කියවලා ඒවා ගැන යන්තම් සිහිපත් කරන්නත් පුළුවන් හැකියාවකින් ඇති වැඩකුත් නෑ. තමාගේ සිත තුළින්ම નિરાයාසයෙන් මේවා මතුවී එනවා නම් ඒව තමයි සමාධියම අවබෝධයක් බවට පත්වන්නේ. එතකොට ඒ අවබෝධය තුළින් තමයි අපිට මේ සංස්කාර ලෝකය අතහරින්නට පංචස්කන්ධ ලෝකයේ කෙරෙහි කරතිරෙන්නට සියලුම සංස්කාර විරහිත තත්ත්වයට සිටපත් කරගන්නට හැකියාව ලැබෙන්නේ. ඒ තුළින් තමයි නිවන් අපරබෝධ වෙන්නේ විසංඛාරගත තත්ත්වයට සිටපත් කරගත හැකිවන්නේ. ඒ විදිහට පිළිපැදීම තුළින් මේ කර්ණවස්ස ලබා ගැනීමට මේ ධර්ම දේශනා ධර්මය ශ්‍රවණය කිරීමේ කුසලය ඒකාන්ත වශයෙන් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරමින් මේක දර්ශනා මෙතනින් නිම කරනවා. ඒ අනුව පිළිපැදෙන නිරන් විමසුවක් දකින්නට උත්සාහ ගන්න. දෙවියන්ට පින් දෙමු ආකාශත්හාද කියන පාඩේකෙම ආකාශත්හාද බුම්මත්හා දේවා නාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිමන් රක්ඛන්තු ශාසනං ආකාශත්හාද බුම්මත්හා දේවා නාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිමන් රක්ඛන්තු දේශනං ආකාශත්හාද බුම්මත්හා දේවා නාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිමන් රක්ඛන්තු මං පරන්තේ ප්‍රාර්ථනා කරන්නේ හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සම්ම සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ිතම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වාන් හෝතු සබ්බ දුක්ඛා පමිච්ඡතු මේ කළ සීලම් කුසල සත්‍යං යකදී නිසං සීමත වාසනා සත්‍ය දා වේවා අභිවාදන සීලස් නිත්‍යං වද්ධා පිසායනෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනේ වච අතෝ නිබ්බාන සම්පත්ති තේ මිනාතේ සමිද්දතු සෝපත්තේ වානිවාසල ලේවා